නැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා කුචි සම්පන්න පින්වත්නි අපි මේ වෙලාව වෙන් කරගෙන තින්නේ මේ භාවනා වැඩමුළුවේ ධර්ම සාකච්ඡාවක් කියන නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වෙන්නේ ඉතින් අපේ දායක පිරිසක් මුලාස්නාස්ත ලොකු ස්වාමීන් වහන්සේ දන්නේ තුනට අනිත් ඔක්කොම එක චාරිත්‍රා කරගෙන ආවේ ඉතින් අද අපට විශේෂ කර තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේ භාවනා වැඩමුළු සම්බන්ධ වීම වර්තින් අපකරා පැමිණිච්ච එක ඉතින් මම හිතන්නේ ලොකු හඳුනාගීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා මේ දවස් දෙකක් නැත්නම් මේ වැඩමුළු තියෙන කාලේ ආරණ්‍ය ගත කරන්නයි කියලා ඉතින් අපි තාමත් නිසරණ සංගරත්න වෙනුවෙන් නිසරණ දායක සභාව වෙනුවෙන් ඊටම ගෞරවයෙන් අපි සාතරෙන් පිළිගන්නවා ස්වාමීන් වහන්සේ වැඩම කිරීම අපේ වැඩ පිළිවෙලට දක්වපු අනුග්‍රහයක් විදිහට ශාසනික වැඩිහිටියෙක් පැමිණීම කොයි වෙලාවට ප්‍රාර්ථනා කළ යුත්තක් බලාපොරොත්තු විය යුත්තක් නමුත් ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් බලනකොට ගොඩාක් වෙලාට බලාපොරොත්තු වෙන විවේකයයි ඒ වගේම භාවනා තමන් තමන් වහන්සේගේ භාවනා වැඩ පිළිවෙල සඳහා විවේකයයි නිසා මට ඉල්ලීමක් කරනවා මම වෙලාවදීම මගේ කටයුතු විදිහට කරගෙන යන ස්වාමීන් වහන්සේ මට වැඩි ඇත්තටම වස් වලින් වැඩි මාල් ඒ වුණාට ඒ කටයුතු කරගෙන යන්නේ කියලා මම හුඟක් අපහසුතාවපත් වෙන මේ වගේ තත්ත්වයකටපත් වෙනකොට නමුත් කෙසේ නමුත් මම හිතනවා අපි දෙන්නට ගැටමක් නැතුව මේ දවසේ ගත කරගන්න පුළුවන් කියලා ඒ කියන දේ අහලා මම වැඩ කරපුවා ඉවරයි. ඉතින් මේ හඳුනාගීමත් එක්ක මම බලාපොරොත්තු වෙනවා දැන් ලිඛිතව ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නත් එක්ක ඉදිරියට යන්න. කෙසේ නමුත් මම කියන මුළු ජීවන පුරුෂපත්ති ආරාධනා කරනවා මේ විදිහට ප්‍රශ්න සාකච්ඡා යන අතරේ යම් කිසි කෙනෙකුට අතරමැදි කියන්න යමක් තියෙනවා නම් අදහස් ප්‍රකාශ කරන්න යමක් තියෙනවා නම් කරුණා කරලා ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා ඒ අතර වාග්දී මම ලිඛිත ප්‍රශ්න එකින් එකට යනවා ඒකෙත් ඉංග්‍රීසියෙන් නගලා තියෙන ප්‍රශ්නවම ඉංග්‍රීසියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සිංහලෙන් නගලා තියෙන ප්‍රශ්න සිංහලෙන්ම සාකච්ඡා කරනවා ඉතින් දායක මහතුරුන්ගේ ප්‍රයෝජනෙට සලකලා මම කැමති වෙනවා ඉස්සෙල්ලා ඉංග්‍රීසි ප්‍රශ්න ඉදිරිපත් කරගන්න එතකොට සිංහල ප්‍රශ්න පටන් ගන්නකොට දායක මහතුරුන්ට කැමති නම් විවේක ගන්න පුළුවන් ඉදිරියට යන්න පුළුවන් සිංහල පැත්තේ ඉස්සර ගන්නවා. ඉංග්‍රීසි ප්‍රශ්න ටික පත්තර ගන්න මොකද ඉංග්‍රීසි විතරක් තේරෙන්නේ නැහැ බොහොම සුළු ප්‍රශ්නයි කියන්නේ. අවසන් සම්මත ඉංග්‍රීසි ප්‍රශ්න සිංහලෙන් ඉදිරියට ප්‍රශ්න ඒකත් ඉල්ලීමක්. හොඳයි ඒකත් බලන්න. ඉංග්‍රීසියෙන් ඉල්ලලා තියෙනකොට ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා කියන එක මම කියන්නේ ඒක. ඒ අවුරු අරසකල පුළුවන් නම් ට්‍රාන්ස්ලේෂන් එකක් දාන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මානසිකාරයේ සතිය හා සති සම්පජඤ්ඤය මේ තුනේ වෙනස වෙන වෙනම පැහැදිලි කර දෙන්න මෙතන තියෙන්නේ චෛසික තුනක් පිළිබඳ ප්‍රශ්නයක් මානසිකාරය කියන එක සුද්ධ චෛසිකයක් විදිහට සඳහන් කරලා තියෙන්නේ අපේ චෛසික බෙදීමේ සතිය වෙනම චෛසික විදිහට සම්පජඤ්ඤය කියන පදයේ ඤ පදයේ ප්‍රඥාවට යදිනවනම් ඒකත් ප්‍රඥා චෛසිකේ ඒකට මානසිකාරයේ සතිය සහ ප්‍රඥාව කියන චෛසික තුනයි. ඒකදී මේ මානසිකාරය කරන්නේ අරමුණකට හිත නැංවීම. ඉතින් මේක භාවනා පැත්තෙන් බලනකොට මේ මානසිකාරයට බොහොම සමානව විතක්ක කියන චෛසිකය ඒ වගේම සම්මා සංකප්ප කියන මාර්ගාංගය එහෙම නැත්නම් චේතනාව චේතනාවෙත් මානසිකාර්යක සමාන වැඩ කොටසක් කරනවා. ඒක තමයි මානසිකාර්ය කියන ගන්නකොට සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ විතක්කේ කියන চৈতසිකයටයි සම්මා සංකප්ප කියන මාර්ගංගයට සමාන කරන්න පුළුවන්. එතකොට සතියෙන් මානසිකාර්යෙන් කරන්නේ අරමුණ එක වෙලාවකට අපේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනසට අරමුණ දෝරේ ගලමින් පවතිනවා ඒ වගේම ඇහැටත් විවිධ වර්ණ විවිධ සටහන් පවතිනවා. ඒකෙන් කොයි එකටද අවධානය යොමු කරන්නේ කියන එක චේතනාවෙන් තමයි මෙහෙවීම කරන්නේ. ඊට පස්සේ මානසිකාරේ ඔය විතක්කය මානසිකාරය දෙකෙන් එකතු වෙලා තමයි ඒ චේතනා විසින් තීන්දුව කරන ලද අරමුණට හිත නැංවීම කරන්නේ. ඉතින් ඒක මේ මානසිකාරයෙන් කරන වැඩේ තමන්ගේ රුචි අරුචිකන් තමන්ගේ පෞෂත්වයේ තමන් ගෙනාපු පෙරපුරුදු ජම්ම ගති ක්‍රියාත්මක වෙන්නේ මානසිකාරය තුළින් තමයි. මානසිකාරය ගියාට පස්සේ අපි දන්නවා දීයත් පරිසරයේ තියෙන අරමුණු වලින් මම මේ වෙලාවේ මේක තෝරගන්නවා. අනිත් ඒ තෝරා ගැනීමෙන් විශාල අනිත් දේවල් ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. ආන්නේ ඒ වැඩේදී මානසිකාරය කොඩි අතර ගන්නවා. එයා කඩාන්න වැඩිලා අනික ඔක්කොම අයින් කරලා එක්කෙනෙකුට එක රූපයකට එක ශබ්දයකට එක ගන්ධයකට එක රසකට අරමුණු මෙනෙහි කරනවා. ඒක හොඳ ලස්සනට කියනවා සාමාන්‍යයෙන් අපි අටුව කතාවල් වල චිත්ත වීතියක් වැඩ කරන හැටි සඳහන් කරනකොට භවංග භවංග උපත් භවංග උපච්ඡේද භවංග චලන ඊගාවට පංචද්වාරා වජ්ජන. මෙන්න මේ ద్వාරා වජ්ජනයේදී ආවර්ජණය කරන චෛතසිකෙම තමයි මෙතන මානසිකාරය කියලා කියන්නේ. එන අරමුණු ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් එනෙව්වයිදී හිත යොදවන්නේ ඇහැටද කනටද නාසයටද දිවටද කයටද නැත්නම් හිතටමද කියලා කිසිම වෙලාවක කලින් තීන්දුවලා නැහැ. ඒක තෝරන්න ඕනේ. අපි හිතමු ඇහැට ගියයි කියලා. ඒකට ඇහැ හිත චක්කු විඥානේ බලපෑගෙන බලන රූපය වඩාත්ම ඇහැ ගැහෙන දේ, මුලිච්ච වෙන දේ, ප්‍රකට වෙන දේ මනස්කාරයෙන් තමයි කියන්නේ. ඒ නිසා පංචද්වාර වචනයේට දැම්මට පස්සේ උපමාවකට කියන්නේ ගහක් අඹ ගහක් අතර බුදියන්න මිනිස්සේ නිින්දේ ඉඳදී අඹ ගෙඩියක් වැටිච්චාම එයා නිින්දෙන් ඇහැරෙනවා ඇහැරලා බලනවා සද්දයක්ද මේක එහෙම නැත්නම් වර්ණයක්ද මොකද උනේ කියලා. එතකොට එයා දන්නේ නැහැ මොකද උනේ කියලා. කම ඊට පස්සේ ඇහැට කනට නාසයට දිවට කයට හිත යොදලා බලනවා මොකද උනේ. එතකොට අඹ ගෙඩිය දකිනවා. දැන් වෙලා තියෙන අඹගෙඩියක් අටලා තියෙන සද්දයක් ඇහිලා තියෙනවා කියලා කනට හිත යනවාද කනට හිත ගිහිල්ලා ඒක හිත කරන්නේ දැන් අඹගෙඩිය දකින්නකොට චක්ක විඥානය පහළ වුණා වගේ කියලා කියන එකට ඉන්නේ ආවර්තනය කරලා ඒ ద్వාරයට හිත මෙහෙවීම තමයි මානසිකාර චෛසිකය කරන්නේ මේක ඇත්තටම කිසිම කෙනෙකුගේ න්‍යාය පත්‍රයකට නෙවෙයි වැඩ කරන්නේ සම්පූර්ණ අපි අසරණයි සම්පූර්ණ අපි අනාතයි කොයි එකට මානසිකාරය දුවනවද කියලා කියන්නේ ඒක උපමාවට කියන්නේ හොඳ පැත්තෙන් කතා කරනකොට ඉඳුල් කට ගන්නකොට අර මේ පොඩි දරුවෝ කැමති සෑම දේම වටේ තියලා පොඩි එකා මැද තිබ්බාම එයි එක දේ දරුවා අල්ලන්නේ කියන්නේ. ඒකේ අම්මලාට පුරතලයක් පොඩි එකාට පුරතලයක් ඒ වගේ තමයි අපේ හිත රූප ශබ්ද ගන්ධ රස මැද තිබ්බට පස්සේ කොයි එකද හිත යන්නේ කියන්නේ. මොකද එක වැඩකට එකයි ගන්න පුළුවන්. ඒ නිසා මානසිකාරය තමයි විනිශ්චය කරන්නේ. මේකත් එක තමයි මම ගන්දුන කරන්නේ කියලා. ඊට පස්සේ අනෙක් හේරම අමතක කරන බවට අපි මඟපොත් නැහැ. අර ගත්ත එකත් එක තද ආලබන්ධනයක් ඇති කරගෙන ඒකේ වහවැගෙනවා. ඒකේ යටත් වෙලා තණ්හා කරනවා. ඒ ਸਰවඥාචර්ය අපිට මතක් කරනවා මේ මානසිකාරයිසිකය ගැන හොඳ මානසිකාරයෙන් ගත කරනවා නම් අපි ඒ ඒ දී ඇති අවස්ථාවල පූර්ණ නිගමනයකින් තොරව න්‍යාය පත්‍රයකින් තොරව ඇහැට කන්ට දිවට නාසයට හිත ඇවිදින හැටි ඒක තමයි මනස්කාරය මේක දැක ගන්න බෑ මේ යකින් කියන නම නැතුව සතිය නැතුව සතියෙන් තමයි බොහෝ කල් උත්සාහ කරනකොට තේරෙන පටන් අරගන්නේ අපේ හිත ගියති අවස්ථාවේ කොයි පැතරක් දුවන්නේ කියලා. මේ නිසා සතිය අනිකුත් චෛසික 52 අතර ඉතාමත්ම වැදගත් සුපරීක්ෂකයේ තත්ත්වයටපත් වෙනවා. එයා තමයි තීන්දුව කරගන්නේ අපි බොහෝ දේවල් දීලා තියෙනකොට ඒ දේවල් වලින් කොයි එකට අදින්නේ කියන එක අපි ගෙනාපු ජම්මගතිය. අපි ගෙනාපු රුචි අරුචිකම. අපි ගෙනාව පෞෂත්වයක්. මේක තමයි අපි මරණකම දන්නේ. සතියෙන් හිටියොත් විතරක් අපිට දැනගන්න පුළුවන්. උදාහරණයක් කියනවා භවනා කරනකොට මගේ හිත වැඩියෙන්ම කැඩෙන්නේ රූපෙටද? ඇහැට රූප පෙන්නලද? නැත්නම් හිතට රූප පෙන්නලද? ශබ්දවලටද? වේදනාවටද? හිතවිලියටද? අරමුණේ හිත තියාගෙනකොට මානසික කාර්ය පිටපන්න. සද්දෙට, වේදනාවට, හිතවිල්ලට. මේක හොඳට බලන්න හිටියොත් එක්කෙනෙක් නිතර නිතරම මට සද්ද නිසා භාවනා කරන්න බෑ කියලා කිව්වට එතනම භාවනා කරන අනිත් එක්කන කියනවා මට භාවනා කරන්න බැරි වේදනාව වැඩිකම නිසා. තව කෙනෙක් කියනවා මට භාවනා කරන්න බැරි හිතවිලි වැඩිකම නිසා කියලා. ඉතින් ඒ කට්ටිය මේ සද්දයට වෛර කරනවා, වේදනාවට වෛර කරනවා, හිතවිල්ලට වෛර කරනවා. නමුත් සරුවත්තරන්සේ මතක් කරන්නේ සතියෙන් ඉඳලා නැවත නැවතත් බලලා Taman දෙන්නේ වේදනාවම නම් ද්වේෂයිතසිකයක් තමයි ද්වේෂය තමයි Tamanගේ තියෙන්නේ කියලා පොඩ්ඩක් චරිතය අඳුරගන්න. එන්නේ හිතවිලිම නම් Taman විතක්ක චරිතයක් කියලා හඳුනාගන්නේ කියලා මොකද ඒක හඳුනාගන්න සරුවත්තරන්සේ නැතුණාට පස්සේ ලෝකෙ වෙන උපකරණ නැහැ. සතියට තමයි යහුවෙන්නේ නමුත් අපි ඒකට වෛර කරන්න ගත්තොත් හිතවිල්ලට වේදනාවට සද්දෙට අපිට මේ සතියෙන් කරදෙන මම කවුද කියලා හඳුනා ගන්න දේ කරන්න බෑ. ඒ නිසා සතිය වඩනකොට කියනවා අරමුණේ ආනාපාන තත්ත්වයේ අරමුණ ඉන්නවනම් ඒක ඉන්නකොට වේදනාවක් හිතවිල්ල සබ්දයක් ආවට ඒක වෛර කරන්න එපා. මේක නැවතත් වෙන්නදලා බලන්න මේකමද මට බාධා කරන දේ. මේකමද මගේ චරිත ලක්ෂණ කියලා. ඒක නිසා අපිට භාවනා දිසිත වෙන හැම වැරද්දකදීම සතිය අවස්ථාවක් දෙනවා මම කවුද කියලා අවබෝධ කරගන්න. ඉතින් ඒක තේරුම් ගත්ත දවසේ ඉඳලා යෝගාවචරය භාවනාවේ හරි වැරදි කියන එකට අර්ථකථන වෙනස් කරගන්නවා. ඇත්තටම වැරදි දිගෙන් තමයි එයා නිකන් කියවෙන්නේ අපි කියන්නේ හතා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අහුවෙන්නේ යන තාලේ බලන්නේ. ඉතින් මේකට වෛර කරොත් වේදනාවට පිළලා ගන්න ඇතුවොත් සාහිත්‍යෙදි නැති කරන්න හැදුවොත් සද්ද නැති තැනකට ගියොත් අපිට මේ චරිත ලබන දැන ගැනීම බැරි වෙනවා. ඒක නිසා සතිය හරි වැදගත් කුක්කයක් කරනවා. සති සම්පජඤ්ඤ කියනකොට සතියයි ඥානයයි මේක සිංහලට දාන සිහි බුද්ධිය කියලා. බුද්ධිය කියලා කියන්නේ සම්පජඤ්ඤය, සිහිය කියලා කියන්නේ සතිය. මේ බුද්ධිය කවදාකවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ සතියෙන් ඉඳ ආරම්භ වුණා. සතිය තමයි අපිට ඉඩ ආරම්භ දෙන්නේ. එතකොට හිත විවේකීව බලලා කලබල වෙන්නේ නැතුව ගත යුතු තීන්දුව අරගන්න. සතියෙන් නොයුක්තව අපි කොච්චර දැනුම හිටියත් කොරස් කටයක් දාගන්න බැරුව වගේ ඒ ඥාණය අපි පිණිස පිහිටන්නේ. ඒක නිසා සතිය ඉදිකට වගේ නම් සම්පජඤ්ඤය නූල වගේ කියලා කියනවා. ඉදිකට ඉස්සෙල්ලා යන්න ඕනේ නූලට කවදාකවත් ඒ වැඩේ කරන්න බෑ. නූල ගියාට පස්සේ අණුව ගිහිල්ලා ගැටේ දාන එක තමයි සම්පජඤ්ඤය කරන්නේ. අටුවම පෙන්නලා දීලා තියෙන කොරහස ආන්දයන්ගේ කතාව සතිය අන්දයි නමුත් අතපයදී. සම්පජඤ්ඤය කරයි නමුත් ඇස් දෙක පේනවා. එනිසා සත්‍යයට අප්‍රඥය නැගකට පස්සේ දෙන්නට පුළුවන් එක්කෙනෙක් විතර කටයුතු නමුත් අපි සාමාන්‍ය ජීවිතේ අපි ඥානයට ඥානයට සම්ප්‍රඥයට තන දුන්නට සතියට තන දෙන්නේ නැත්නම් අපි අඳ අලියෙන් කැලයට දිනවා වගේ කියලා කියන යන යන තැන හැප්පෙනවා. හැම ගහකම හැප්පෙනවා. අලිය ගැලේනකොට අරසයිනමත් හැප්පෙනවා. ඒක නිසා ඇස්තික පාදනවයි කියලා කියන්නේ භාවනා ජීවිතී සතිය වඩනකොට ඒකට සම්පජන්ණයට නිසින්ින්දේ වැඩ කරගෙන යනවා. ඉතින් මෙතනදී තාමත්ම අවධානයෙන් මතක් කරන්න ඕනේ මේ බුද්ධ ශාසනය අපේ බොහෝමත්ම කලාතුරකින් තමයි කෙනෙක් සතියට පස්සේ සම්පජන්ණය තියෙන කියලා සතිය වඩන වැඩ පිළිවෙල කරන්නේ. ගෝධනෙක් කැමති ප්‍රඥාව වඩන. ගෝධනෙක් කැමති අනිකුත් චෛසික වඩන්නේ. ඒක හරි ලස්සනට කියලා තියෙනවා මේ පාරක් මයින්ඩ්ෆුල්නස් පොතේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ අපි වඩනකොට සද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව බොහෝම වර්ණවත්, බොහෝම තේදවත් චෛසික විදිහට අඳුරගෙන වඩනවා. නමුත් මේවා ඇත්තටම කෘත්‍ය කරලා දෙනවා කවදාකවත් අද කරාට හෙට කරයිද කියලා විශ්වාසයක් නැහැ. කවදා හරි යම් කිසි කෙනෙක් දැනගෙන සතිය වඩාගත්තොත් සතිය අපිට ඇති කරගෙන විශ්වාසයක් අවශ්‍ය වෙනට සද්ධා ප්‍රඥාව සම කරගෙන ආශිලාට සතිය සමාධිය මේ වීර්ය සම කරගෙන දීයති කට්ටිය උපරිම ප්‍රයෝජන ගන්න. ඒ වගේම මේ වාක්‍ය කොහෙන් හොයලා තමන් දැනේ පොතේ කියලා තියෙනවා. කොයි මොහොතක හරි සතිය ඇති කරුවොත් හඳුලා දුන්නොත් සතිය නිවන් දකින්නකම් අපි අමතක කරන්නේ නැහැ. සද්ධා වගේ එහෙම නෙවෙයි. වීර්ය වගේ එහෙම නෙවෙයි. සමාධිය වගේ නෙවෙයි ප්‍රඥාව වගේ නෙවෙයි. ඒ නිසා අපි කෙනෙකුට දෙන්න තියෙන ලොකුම දෑවැද්ද තමයි දායරිනොයි බෑ කියත් කියන්නේ කමන්නේ නෑ කියත් කියන්නේ කමන්නේ සාසනය කියලා කියනවනම් කිසිම අභ්‍යන්තර සාසනේ සතිය ඉස්සර කරගන්න ඉස්සර කරනතු මොන කුසලයේ කරත් වඳුරට වැලි පියා වුණා වගේ තමයි සතිය ඉස්සර කෙරුවොත් නෑ කුසල ටික ලස්සන ගොනු කරගෙන හොඳ රතාචාරයක් කරතේ ආශ්‍රයදේතු රතේක හසුරවන්න වගේ අරගෙන යන්න පුළුවන් නමුත් බුද්ධ ශාසනය ශ්‍රී ලංකා බුද්ධ ශාසනය පසුගිය අවුරුදු 1000ෙම සතියේ තනක් තිබුණේ හිතන්නේ උගදෙනේ කල්පනා කරනකොට මේ බුද්ධ ශාසනේ පිළිහෙන්න ප්‍රධාන හේතුව තමයි දේශාක්‍රමික වෙන්න ඇති. අපි මේ ශ්‍රද්ධාව, වීර්ය, සමාධි ප්‍රඥා ඉස්සරහට සත්‍ය අමතක කරා. බුද්ධ ජයන්තියෙන් පස්සේ ඇතිවෙච්ච ප්‍රධානම වෙනස තමයි සුදු පිරිසක් මේක දැනගෙන සතියේ වඩන භාවනා කරන තැන් වලට තන දුන්නා. ලොකු සානසේ ලියලා තියෙන විදර්ශනා බලපොත පොතේ බුද්ධා බුද්ධ ජයන්ති විනයෙන් බොහෝ දෙනා සැරසිලි සහිතව කටයුතු කරාට මේ අනවශ්‍ය සැරසිලි වලට දැඟලුවා මිසක් අවශ්‍ය කරන්නා වූ සතිය වැඩිවීමට ඉතාම සුළු පිළිසයි අවධානය යොමු කරුවේ ඒක නිදර්ශනයක් විදිහට තමයි කඳුකොඩ වගේ තැන් මතුවේ. දැන් ඒ ඒ නාකාජන ගහන සිය සුළු පිරිසක් සතිය වඩනවා. වැඩි පිරිසක් තාමත් නැහැ. ඒ නිසා මොකද්ද ලංකාවේ පිටරටයි ඒකාකාර වර්ධනයක් වෙන්නවා. දැන් හොඳට මතක තියාගන්න මේ සති සම්පජඤ්ඤ දෙකෙන් සතිය වැඩුවා නම් සම්පජඤ්ඤ ඉබේ වෙනවා. සතිය නැතුව කොච්චර ඥානෙ වැඩුවත් වඳුරට දැල් පියවුනා වගේ. Tamante එක හානි කරනවා. ඒක ප්‍රෙඩිකටබල් නෑ, ක්‍රෙඩිබල් නෑ. කිව්වට කෙරෙන්නේ නැහැ වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ ඥානපෝණික සාංශය සඳහන් කරලා තියෙනවා සතිය සමිතියක සමිතියේ අපි සභාපති තෝරන වෙලාවේ හැම කෙනාම පැනලා කියනවලු මම සභාපති වෙන්න මම සභාපති වෙන්න කියලා දඟලනවා. ඒකට වැඩියෙන්ම අපේක්ෂක වෙන්නේ සද්ධාව, වීරිය, සමාධි, ප්‍රඥා, සත්‍ය කවදාකවත් එන්න පසට. මට බෑ මට බෑ මට බෑ. ඉතින් කවුරු හරි කියලා නෑ ඔබතුමා තමයි මේකට කරන්න පුළුවන් කෙනා කියලා වත්තම් කරගෙන කියලා මේ පුටුවේ තිබ්බොත් කවදාකවත් පුටුවෙන් බහින්නේ නැති අම්මා මුත්තගේවත් ආය බහින්නේ ඒකයි සතියේ සතියේ තියෙන වටිනාකම කොහොම හරි මහන්සිලා කියලා පුටුවේ තියන්න තියෙනකම් බෑ කියන. හරි අමාරු වගේ විලාන හරි අමාරු. ඔය තියලා බලන්න හරක් මරන කෙනෙකුට ඔක්කත් වරදින්නේ. කතෝලික මිනිසුන්ටත් වරදින්නේ. මේ මිනිස්සේ ගතිය ඇලිලා හොඳ සිල්වන්ත වෙලා ඉදිරියට යන ගතිය කියනවා. ඒ නිසා මේ සති සම්පජඤ්ඤ දෙකේ මම සතිය ඉස්සර කරන වැඩපිළිවෙලේ හරි අමාරු හොඳට විවේකීව තැම්පත් කරගෙන තමයි අපිට ඒක කාට හරි පුරුදු කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඔක්කොටම තියෙන හදිසි ප්‍රතිපල. ඒ වෙනකොට සද්ධාව වශයෙන් තමයි ඉවරයි. ප්‍රඥාව වශයෙන් තමයි. වීර්ය පස්සෙත් දුවන සමාධිය පස්සෙත් දුවන නමුත් සතිය ඉස්සර කරගෙන ගියොත් මගේ පුද්ගලික ජීවිතේ මා අවුරුදු 9ක් ගියා මේක තේරිලා මත මන් දන්නේ කිසිම සද්ධාාවක් ගැන මගේ විශ්වාසයක් තිබුණෙත් නැහැ මම ප්‍රඥාවත් තිබුණත් අපිට දෙන අමුම මොඩයක් මම කිසිම ප්‍රකාරයක් නැහැ මට ඒක වීර්යයක් නැහැ කඩ කඩ දුවන පහින වීර්යයක් තියෙන සමාධියක් නැහැ මම කියන්නේ ඔක්කොම නැති වුණාට අවුරුදු 8ක්ම කරන කරන වැඩේ සතියෙන් කරන්න උත්සාහ කරනවා කිසි කෙනෙකුට කිව්වේ නැහැ. මම සතිය වදනවා කියලා. මම මේ කතා කරන්නේ 79 80 කවුරුත් දන්නේ නැහැ. මම තාම ස්තුතිවන්ත වෙනවා මේ හොස්ටලෙන් දන්න හඳුරන්නේ. බැලලා උඹලා මේ ශ්‍රී ලංකාව කියනවල ධර්මද්වීපේ කියනවා බුදුහාරක පණිවිඩ තොපි එකේකටවත් තේරෙන්නේ නැහැ. උඹලා ඔක්කොම කරන්නේ මේ ශ්‍රද්ධාව නම් මනම් වලනවා සතිය ඉස්සර කරගන්න. ඉතින් මමත් ෆයිට් කරා එහෙම එකක් අපේ බුද්ධහම පොතේ නෑනේ සතිය කියන්නේ බුදුහාමසගේ වචනයක් කියන්නේ. මොකද මට ක්‍රෙඩිට් පාස් එකක් තියෙන බුද්ධාගමේ ඒකට අපේ එකම ගුරුවරයෙක්වත් ටීචර් කෙනෙක්වත් අපිට අප්‍රමාදයෝ සත්‍ය ප්‍රධානදී කියලා නැහැ කියලා. ඒ නිසා උඹලට කියලා දීලා වැඩක් නැහැ ඒක නිසා. කියන දේ බාරගන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. හැබැයි මම අභියෝග කරා උගහන්සේ මට ආයුධ දෙන්නේ නැතුව රණ්ඩු කරන්න ඉන්න එපා මට කියලා දෙන්න. ඊට පස්සේ කොහොමද සත්‍ය කියන්නේ මෙච්චරයි කරන වැඩේ 100ෙන් කරා. මට වෙලා තිබුණේ නැහැ ඇත්තට ඉඳගෙන භාවනා කරන්න. මට තිබුණේ නැහැ සක්මන් කරන්න. මම කරේ සුමානකට දවස් දෙකක් බදාද පැයක් කියලා ඒ සංසයක වාඩි වෙනවා. ඉදිරියට ධර්ම සාකච්ඡාවක් කරනවා. අවුරුදු 3ක් කරා. ඒක හැබැයි කරනකොට මට තේරුණා මම බ්‍රහ්ම මණ්ඩලයක ඉන්නවා, දේව මණ්ඩලයක ඉන්නවා. මොකද ඒකට ඔක්කොම පිළිසිතු උක පිළිස් සම්බන්ධ වෙනකොට මට තේරුණා කියා ගන්න බෑ කාටවත් මොකද්දෝ සංවිධානයක් යනවා කියලා ජීවිතේ. ඉදා ඉඳලා දැන් කියන්නේ 79 80 ඉඳලා දැන් මම 30 ගානක් අවුරුදු ඒ ජීවිතේ පුරාටමයි කරන්නේ අය කිසිම උදාහරණයක් ගැන කතාවක් නැහැ. මම කියන්නේ සත්‍ය වටන එක. ඒක බටහිරේ කියන්නේ බුද්දිස් සොසයිටිස් නෑ මයින්ඩ්ෆුල්නස් සොසයිටිස් ටී. ඒකට බෞද්ධ සමිතිය කියලා පිළිගන්නේ නැහැ. මයින්ඩ්ෆුල්නස් සොසයිටිස් කියලා තියෙනවා. ඒ තරමටම මේ වැදගත් දෙයක වැදගත් තැන දුන්නාට පස්සේ අනිත් ටික මුතුම විදියට පෙළ ගැහිලා. ඒක සත්‍ය සම්පජන්යේදී ඒ සත්‍ය ඉස්සර කරොත් ඊළඟදී මම කීප තැනකදී මතක් කරා ඇමරිකන් ඇමරිකාවේ ඉන්න ප්‍රධානම සත්‍ය ගැන කතා කරන විද්‍යාඥයෙක් ඒකෙන් හම්බෙන ගුණ ප්‍රතිඵල කතා කරලා heart attack වලට blood pressure එකට tension එකට frustration ඔක්කොම කතා කරලා හරි ලස්සන කියලා දීලා ඒ දලලම් තුමයි අහනවා ස්වාමීන් වහන්සේ මේ සතිය බෞද්ධද සතිය කිසිම ආගමක් නැහැ. සතිය කිසිම බෞද්ධකමක් නැහැ. සර්වඥාන්සේ ආමන්ත්‍රණය කරේ මනුස්සයාට. මනුස්සයාට ආමන්ත්‍රණය කරන කිව්වා අපමාදෙන් වික්‍රේ සම්පාදිත අප්‍රමාද වෙලා සතිය පිළිවෙලකට ගියා. පිළිවෙලට පස්සේ තමයි බෞද්ධික වෙන්නේ. ඊට පස්සේ තමයි මනුස්සයාට බයලජ්‍ය පාළේ. ඊට පස්සේ තමයි මනුස්සයාට ඉන්ද්‍රිය සංවරයක් ඇති. ඊට පස්සේ තමයි ඥානෙ පාළේ. එහෙම නැතුව පහළ වෙන දේවල් වලදී පැහැදිලිවම බුද්ධහන් විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ තියෙනවා දැනම දැන. තමන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන් තමන්ගේ කුසලතා මේ සතිය නැතුව නැත්නම් සති සම්පජන්‍ය දෙකේ අර එකලස නැති වෙච්චාම ඒක නිසා මේ පසුගිය අවුරුදු 40 හරි ලස්සනට මේක පිළිබඳව තොරතුරු එන්න පටන් අරගත්තා ශ්‍රීමිත පිළිසෙකට ආවේ. තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඒක නිසා සතිය වැඩි වීම භාවනාවේ භාවනා කියන්නේ සතිය වැඩි වීම කියන මට්ටමට ඇවිල්ලා තියෙනවා. බුද්ධහම කියලා කියන්නේ භාවනාව, භාවනා කියන්නේ විපස්සනා, විපස්සනා කියන්නේ සතියවත්. ඉතින් ඒක නමුත් ඒක විස්තර කරලා දෙන්න ගියාම කෙනෙක් හම්බෙලා මොකද්ද බෞද්ධ භාවනා මොකද්ද සතිය වඩන්නේ කියලා සම්පූර්ණ බිඳුව ඉඳලා කියලා දෙනවා. මොකද හේතුව ඒක කවුරක්වත් එච්චරෙම නම් කළා ගණන් ගත්තේ නැති නිසා. නමුත් ගණන් ගත්තොත් ඒතු ගන්නොත් අයාට වෙන මොනක්වත් උදව්වක් කරන්න ඕනේ නැහැ. රහත් වෙන කම නිවන් දකින්න කම ඒ මාර්ගය සකස් කරලා දෙනවා. ඒක නිසා සති සම්පජාඤ්ඤය කියන එක mindfulness and clear comprehension කියලා දානවා awareness කියලා කියනවා ඒ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල හරියට අටපොලක සඳහන් කරලා තියෙනවා ওই 37 අටපොලක ਸਰවඥාන්සේ සතිය සඳහන් කරලා තියෙනවා වැඩියෙන් සඳහන් කරලා තියෙන වීරචෛසිකේ ඊගාට සතිය තමයි සඳහන් කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ මට හිතේ ඒක ස්ථාපිත කරගන්න කොහොමද හැකියන්නේ මෙච්චර ගෞතමී මේ කීප පෙරක මේ සඳහන් කර තියෙන සත්‍යය ඒකේ වැදගත්කම අපිට ඉස්මත් කරගන්න බැරි වුණාට බටහිරින් කොහොමද දැන් ඒ ලන්ඩන් වලින් ස්ත්‍රීකාරය හැම එකටම ડોක්ටර් සර්ජරිස් වල හැම එකටම ඔය මයින්ඩ්ෆුල්නස් එක දැන් කියනවා මේ දුන්ට කරන්න කියලා. ඉස්කෝල වලටත් දැන් සතිය පොඩි කාලේ ළමයින්ට දෙන්න ප්‍රෝග්‍රෑම්ස් හදලා තියෙනවා. ගොඩාක් ඉඳලා තියෙනවා මේ කාට් වගේ ගේක සම්මෝහන මයින්ඩ්ෆුල්නස් අස්තන පොත් ඊළඟ ඉච්චර දුරකට පැතිරලා ඉන්නේ කොහොමද? ඇත්තටම සතිය හැරෙම විද්‍යාත්මක දෙයක් එකේ තියෙන සතියේ තියෙන්නේ 1 to 1 relationship එකක්. එකට දෙකක් දෙන්නෙත් නෑ සතිය දෙකක් කිරුවොත් එකක් දෙන්නෙත් නෑ එකට එක සම්බන්ධතාවයක් තියෙන සතියේ සීලයේ මට්ටමේදී සතිය රැකුවොත් ඒ බුද්ධට ආරක්ෂාව සලසා දීම පමණමයි සතියෙන් වග බලන්නේ. සීල ආරක්ෂාව සීල කියලා කියන්නේ අන්ත අබේදීම තමයි අපේ ලැබෙන. ඉන් එහාට දෙන්නේ. ඒක සමාධි මට්ටමේ සතිය රැක. ධිට්ඨිනම සුඛ වේදනී කියලා ධානය සැප දෙනවා. හැබැයි සීලයට වැඩි එහා ගිහිල්ලා ඉන් එහාට යන්නේ. විපස්සනා වැඩුවොත් ඉන් එහාට ගිහිල්ලා අනුසය කෙලස් කැපුවාට පස්සේ ඔක්කොම අයින් කරනවා. ඒ සීලය රැකලා සීල මට්ටමේ සතිමත් වෙලා සමාධි ආනිසංස බලාපොරොත්තු වෙන්න බෑ. ප්‍රඥා ආනිසංස බලාපොරොත්තු වෙන්න බෑ. සමාධි මට්ටමට ගියාට පස්සේ සීලේ නතර වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් අරගෙන. විපස්සනාවට කෙරුවට පස්සේ තුලටම අයිති වාසනා ලැබෙන නිසා සතියේ කිසියම් පෞද්ගලික සැලකිල්ලක්වත් අතිරේක සැලකිල්ලක්වත් නොන කළ ප්‍රමාණයට යොදවන ශක්ති ප්‍රමාණයට ආනිසංස ලැබෙනවා. ඒක විද්‍යානුකූලයි නිසා විදුහුරුයි. අනිත් එක මේ ආගමක් නැහැ. සතිය ආගමක් නැති නිසා බටහිරට යන්න පුළුවන් වුණා ඔය ගෝයන්ක බහුණ ක්‍රමයේදී හරියට මේක අනුමත කරනවා. කෙරුවට පස්සේ දැනට ලෝකෙ වැඩිම මුස්ලිම් පිරිසක් භාවනා කරන ගෝයන්ක භාවනා ක්‍රමේ මොකද සද්ධාව ගැන කතා කරන්නේ. බුදුන් අදහන්න ඕනේ, තිසර් බසරණ යන්න ඕනේ, පංචිල් සමාය මොනවක් කියන්නේ. සතුන් මරන්න එපා ඒක හොඳ නෑ. කාමීත් බොරකම් කරන්න එපා, කාමීත්‍යචාර කරන්න බොරු කියන්න එපා, මත්පැන් බොන්න එපා කියලා කියන එක අශෝක ධර්මයක් තියෙන අශෝක රජු කරපු ධර්මයක්. ඊට පස්සේ සතිය ඉස්සර කරාට පස්සේ මුස්ලිම් කීප දෙනෙක් ඇවිල්ලා භාවනා කරලා කොහෙන්ද තුමාගේ ඉල්ලලා තිබුණා මේ අපේ කට්ටියටත් දැන් අවශ්‍ය වෙලා තියෙනවා මේක කරන්න නමුත් ඔබතුමා සිල් සමාදන් කරන්න ගියොත් තිසර සරස කරන්න ගියොත් අපේ දෙයයන්න්සේ තරහ වෙනවා කියලා. ඊට පස්සේ කොහෙන්ද තුමා කියන්නේ නෑ කිසිසේත් මේක කන්ඩිෂන් එකක් නෙවෙයි කරන්නේ කියලා. දැන් පොතක් ලියලා තියෙනවා මුස්ලිම් experience of insight meditation කියලා. ඒකේ ලියනම සෞදි අරාබියේ ඉන්න මුස්ලිම් ලීග් එකේ ප්‍රධාන ලේකම්තුමා මුස්ලිම් කට්ටියට ආමන්ත්‍රණය කළා මම භාවනා කරා මම හොඳ දේව භක්තිකෙක් වුණා ඔබතුමන්ලා ගෝයන්ක භාවනා ක්‍රමේ කරාට දෙයන්නාසි වෘද්ධයක් වෙන්නේ නැහැ ඒක මම ගිහිල්ලා බැලුවා එතුමත් එක්ක මම සාකච්ඡා කරා එතුමා විවෘතයි එතුමා කියන සමාදන් වෙනසක් කරන්න කියලා ඒ නිසා සැක උපදවන්න එපා මේ මේ අපේ මතයට වෙනස් වෙනවා දෙයන්නාසි විරුද්ධ කියලා මම කරලා කියන්නේ ඊට පස්සේ තව කතෝලික එක්කෙනෙක් ගිහිලා කියලා තිබුණා මම වෙන්දට වැඩිය පිරිසිදුව දෙවියන් ඇදහිල්ල පුරුදු කරගත්තා කියලා සතිය දරගත්තා පස්සේ. ඒක නිසා අපි බෞද්ධයින් අපිට මූලධර්මවාදීන් වෙන්න බෑ. ඕනිම ආගමකට පුළුවන් අපිට බෑ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මානව ධර්මය. ඉතින් අපි මේ මානව ධර්ම අරගෙන අපි මූලධර්මවාදී වෙලා මෙවට මුස්ලිම් කට්ටිය ඉන්න එපා මෙවට කතෝලික ඉන්න එපා කියලා කිව්වොත් ඔය කතා කරන්නේ සද්ධාවේ. ඔය කතා කරන්නේ වීර්යය. ඔය කතා කරන්නේ සමාධිය මත ප්‍රඥාවයි. සතියේට නෑ. ඒක නිසා මේ මේ මේ ඊට පස්සේ ඒ ඔය මම හිතන්නේ ජොන් කබචින් තමයි සත්‍ය ගැන කතා කරලා කියනවා සත්‍ය පිළිබඳ අධිකාරියක් කිසිම කෙනෙකුට පවරලා නැහැ. මහා නිකා නිකාය මහා අමතුරුන්ගෙන් අවසර ගන්න ඕනේ සත්‍ය වටේ. ඒක අපි සත්‍ය වන්නවා කියලා නිකාය මහා නායක අමතුරුන්ට වළක්වන්න බෑ. මුස්ලිම් කාලේ සත්‍ය වන්නවා කියලා අපිට වළක්වන්න බෑ. අපිට කියන්න බෑ සත්‍ය වන්නන්න ඔබට බෑ අයිතිවාසිකම් අපේ කියලා. මොකද බුදුහාමුදුරුවෝ අපිට දීලා නැහැ කිසිම අධිකාරී ශක්තියක්. හැබැයි සතිය වැඩුවොත් ශාක්‍ය සිංහ වෙනවා, ශාක්‍ය දීතා වෙනවා, ශාක්‍ය පුත්‍ර වෙනවා. ඒ මනස කෙලිම බුදුහාමුදුර සම්බන්ධයි. තමාට මොන ආගමේ ඉන්නවත් අනිත් ඒ මනුස්සයා දන්නේ නැහැ. ඒ නිසා අද මම පැහැදිලිව කියන මම ලැජ්ජ වෙනවා මම කියන්න වෙච්ච එක ගැන සත්‍ය ගැන හොඳටම ලියලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. මම power of mindfulness පොත ඉල්ලන කෙනාට මම කියනවා පොත් 100ක් විතර ගණන් දෙන්න. මොකද අපි ළඟ තියෙන ඉංග්‍රීසි බුද්ධාගම කාරණේ. මාත් මටත් වෙච්ච දෙයක් මම මේ ගැන සිංග්ලිෂ් ඒකත් ඉංග්‍රීසි විතර තේරෙන්නේ. මේ සතියේදී මම ඇත්තටම අද්දක උසලා කියනවා ඔය ඥානකොණි ගාමුලගේ පොතේ පළවෙනි පිටු දෙක විතරක් කියවන්න කොච්චර ලස්සනට කිසිම තේරවාදී තැනකට සඳහන් කරලා නැති විදිහට සතිය අර්ථකථන කරලා කියලා තියෙනවා. මේ ජර්මන් මිනිස්සු දැක්වෙන්නේ. බෞද්ධ සං බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයක් ඇති කරලා මුළු ලෝකෙටම හොඳටම පණිවිඩය දෙන නිසා මෙයා කිව්ව මැරෙන්න ඉස්සෙල්ලා මේ කවුද මේ ආතසික්ලා ලෝකයේ බුද්ධහගේ මධ්‍යස්ථාන වෙන්නේ නුවර කියලා. වෙන මොකක්වත් ඉඳ නෙවෙයි කියන්නේ කාය ආමතුරුින් ඉඳ නෙවෙයි. බුද්ධ බෞද්ධ බ්‍රහ්මකාසන මල්ලේ තියෙන නිසා. ලෝකේ රටවල් 80කට පොත් යනවා හැම එකේම හැකි ශක්ති ප්‍රමාණය තේරවාදයේ කියලා සතිය තමයි ඉදිරිපත් කරන්නේ. ඒකේ කොනක් විදිහට තමයි ධම්මික හමුදුර මට ඇවිල්ලා ඒ දවස්වල පොත් අරන් දීලා කිව්වේ. ඉංග්‍රීසියෙන් කියවන්නේ කියලා. ඉතින් මට ඇත්තටම මේ පළවෙනි අවුරුදු 8 10 මම ඉංග්‍රීසි කිසිම දැනුමක් තිබුණේ නැහැ. මම සිංහල පොත කියුවේ. පස්සේ ඒ පරිසුත්තගේ භාෂාව තමයි කරන්න දෙයක්. මේ වැඩේට මේ මේ කරා යන්න නැතුව යන්න බෑ. ඒක හරියට කියවනවා නම් කියවන්නේ මේ සුදු අත්‍ය මයින්ඩ්ෆුල්නස් ගැන අපේ අපේ බන්ත ගුණරත්න පොත් කියලා ලියලා තියෙනවා. අපේ මේ කවුද? හේනපොළ. හේනපොළ ස්වාමීන් වහන්සේ eight stages of mindfulness. Yeah, mindfulness in simple English. එතකොට uh, power of mindfulness, power of now. ඒ පොත් අද ලෝකේ ප්‍රධාන වශයෙන් අවුරුදු 10 15 එක දිගටම ඉගෙනන පොත්. නමුත් අවාසනාවක් එක්ක ලංකාවේ බුද්ධ ධර්මයට එහෙම රැල්ලා තාම පේන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ um, පටන් ගන්න තියෙනවා mindfulness ඊට දෙකේ course එකක් 6 months යනවා. ගෝඩලි හැමෝටම ඒකට රෙජිස්ටර් වුණා මම දාස් ගාණක් මාස 6ක් තිස්සේ. එක හත්වලේ තමයි ඒක මේ කරගෙන ගියේ. ඒකට ඊමේල් වලින් සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට පොලිස් සේවා මේ විදිහට පැය භාගයක්, පැයක්, පැය දෙකක්, පැය තුනක් විදිහට මම කියන ස්වර්ධනය කරලා ඊළඟට ලියලා අපව මේ පුරුදු කරන්න හැමෝටම කියලා. ඒකේ තියෙන ඇතර ප්‍රෝග්‍රෑම් හතරක් පහක් තියෙනවා ස්ට්‍රෙස් ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් කියලා හතර පන්ති ළමයින්ට බොස්ටන් වල කරනවා බොස්ටන් වල තියෙනවා IMS එක ගාව ඉන්සයිඩ් මෙඩිසින් සොසයිටි ගාව හොස්පිටල් එක ඒකවල ඩොක්ටර්ස් රටයි පේෂන්ට්ස් රටයි ඇලොපැතික් මෙතඩ් එක මයින්ඩ්ෆුල්නස් එක දීලා අවුරුදු 26ක් මොනිටර් කරලා 140ක් ප්‍රතිඵල වැඩි වෙලා තියෙනවා ඇලොපැතික් මයි මෙතඩ් එක ඊට පස්සේ ඒගොල්ලෝ ගාර්මන්ට් එකට ඔප්පු කරලා පෙන්නවා මේකෙන් බෙහෙත එකමයි නමුත් මේ සත්‍ය යුක්තව පාවිච්චි කරොත් වැඩි වෙනවා කියලා. ඒ මනස තමයි පොතක් ලියලා තියෙන්නේ full catastrophic living. සම්පූර්ණ පොතේ ලියලා තියෙනවා. තව තියෙනවා transformation of consciousness කියලා. සත්‍ය වර්ධනය කරනකොට එක ජීවිතයක් ඇතුළත මනුෂ්‍ය පරිණාම වෙන හැටි. තත්ත්ව ඉස්සර අපි දැන් හිතුවේ පරිණාමයේ අවුරුදු කෝටි 40කින් නෙමෙයි මනුෂ්‍යයා දිනු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඔක හිර වුණා. හිර වෙලා බුදුරජාණන්සේ දේශනා කළ දවස් 7 කරන්න පුළුවන්. අවුරුදු 7ක් කරන්න පුළුවන් මේ ඉතුරු වෙලා තියෙන ගැටේ ගස්සන්න පුළුවන් කියලා. නමුත් අපිට යතුරු නැතිලා ඉතියි. දැන් සතියාවට පස්සේ අපිට ඕනේ නම් මේ ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් එක දාලා අපිට සංසාරේ ටටා කියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් කකා ඉන්න ඕනේ නම් සතිය පැත්තකට දාලා බුද්ධහම කරේ කියනවා. ඒ කියන්නේ සම්මාසයෙන් ශ්‍රද්ධාව නැතුව ගන්න පුළුවන්. ඒක නෙමෙයි මම කියන්නේ සතිය ගත්තට පස්සේ ඒක සද්ධාව ඇති කරලා දෙනවා නියම ඕකප්පන සද්ධාව. නිකන් ප්‍රසාද සද්ධාව නෙමෙයි. ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාවකටපත් කරන්නේ. කියන්නේ බැස ගන්න සද්ධාවකටපත්ලා මේ ජීවිතේ මේ පිටුන කරන තින් මේ ජීවිතේම අත්දකින්න ඕනේ මේ බුද්ධ ශාසනය වැඩ කරන්න පුළුවන් කියන එක එන්නේ සතියෙන් විතරයි. සතියෙන් තමයි මේ සද්ධාව ඕකප්පන සද්ධාවක් කරලා වීර්ය පග්ගහිත විදියක් බාටපත් කරලා සමාධිය සති උපේක්ෂාවෙන් පන්නරේ තියලා ප්‍රඥාව කියන එක ඇති හැටිය දැකීමමයි පිට දෙයක් නෙවෙයි කියලා හරියට අල්ලලා දෙන්නේ සතියෙන් තමයි. ඒ නිසා ආරම්භයේදී සතිය තියෙනවනම් සද්ධාව නැතුමයි කියලා කමක් නැහැ. මම මේක කියලා මම හරියට අහු වුණා මොකද මේ තාමත් ඒකට මාව චෝදන ලැබෙනවා. නමුත් මම මේ සති සම්පජන්‍ය සූත්‍රය කෝට් කරනවා. සති සම්පජන්‍ය සූත්‍රයේ ලොකු සංජය බණකොත් කියලා තියෙනවා. ඒකදී කියලා තියෙනවා සති සම්පජඤ්ඤම් භික්ඛවේ ආසති සති සම්පජඤ්ඤම් විපන්නස හතෝපනිසෝ හෝති රොත්තප්ප මානි යම් කිසි කෙනෙකුට සති සම්පජාඤ්ඤය නැත්තම් සති සම්පජාඤ්ඤයෙන් තොරන එයාට කවදාකවත් බයලජ්ජාව පහළ වෙන්න බෑ බයලජ්ජාව පහළ වීමේ මූල ධර්ම පහළ වෙන්නේ නැහැ සති සම්පජාඤ්ඤය නැති කෙනාට බයලජ්ජාව පිළිබඳ පදනම නැහැ ඊට පස්සේ කියනවා හිරොත්තප්පම් බෙක්ක වේස තීරොත්තප්පම් විපන්නස්ස ආතුපනි සංඝෝති ඉන්ද්‍රිය සංවරෝ යම් කිසි කෙනෙකුට බයලජ්ජා දෙක නැත්නම් එයාලගේ ඉන්ද්‍රිය සංවරයක් කවදාකවත් පදනම් වෙන්නේ නැහැ තියෙන ඉන්ද්‍රිය සංවරය රෝගේ රවට්ටන එක ඊට පස්සේ කියලා තියෙනවා ඉන්දිය සංගරම් භික්කවේ අසති ඉන්දිය සංගරය විපන්නාස හතුරුටි සංගෝති සීලා. යම් කිසි කෙනෙකුට ඉන්දිය සංගරේ නැත්නම් ඉන්දිය සංගතොන නම් එයාලගේ සීලයක් නැහැ. සීලයක් එන්න බෑ. ඊට පස්සේ ඒක දිගට ගෙනියලා නිවන දක්වාම ගෙනියන ඊට පස්සේ කියනවා සති සම්පජම් භික්කවේ සති සති සම්පජන්ත සම්පන්නස්ස මට මතක නැහැ වචනයක් පාවිච්චි කළා ඒ නිසා හිරියොතක් පහල වෙනවා. සති සම්පජඤ්ඤය එනවනම් එයාට ඉබේම ඒ එන්න බෞද්ධ හිරියොතක් නෙවෙයි යුනිවර්සල් එකක්. තව කෙනෙකුට හිංසා කරන්නේ. ඊට පස්සේ ඉන්දිය සංවරණ ඊට පස්සේ සීලය. ඒ නිසා සතිය දුන්නාට පස්සේ අර විද්‍යාදදාති විනයක් කියන එක හරියට විද්‍යාව අඳුල්ලා දුන්නොත් ඒ මිනිස්සු විනයගරුක වෙනවා. ඒ විනයගරුක වෙන්නේ ඇතුලේ. තව කෙනෙක්ගේ මානසිකත්වය හඳුනා ගැනීම තුලින්. ඉතින් ඒක ඇත්තට මම කිව්වා දත් ගිය වෙලාවේ බිකු බෝධිත් එක්ක මම පැය හතරක් විතර සාකච්ඡා කරා. බුද්ධාන්තරෝ ඒ අදහස කියන්නේ නැතුව ආටිකල් දෙකක් කියලා තිබුණා. ඇමරිකාවට දැන් ඔය සතිය වැඩි ඇති. මම මේ සරල කිව්වට බුද්ධාමන තරහ වෙන කියන්නේ මම කියන හැටි. විපස්සනා නෙමෙයි කරන්න තියෙන්නේ දාන දෙන එකයි. සිල් රකින්න එකයි කියන්නේ. යන්නේ ඉතලමට ඥානගෝණික ඥානරාම ඥානරම් සාමුද්‍රාට පස්සේ ගියෝ විකුබෝධි මේ අදහසක් කියලා. ඊට පස්සේ මම ආගියලා කිව්වා දුහන්තරින් බුද්ධ චෝදනා කරන්න ආවේ. ඊපස්සේ බුද්ධහම දාන මොන භාවනා සුද්ධ කතා කරනවා කියන්නේ. නේද මම මගේ මොකල නැහැ. මම කියවයි ආටිකල් එක කියවලන්නේ මේ කතා කරලා ඔබන්ට මේ වචන වගේ කියලා තියෙනවා. නෑ මම කිව්වේ මේකයි. ඇමරිකන් කාරයා ගෙලින්ම ඇවිල්ලා විපස්සනා කරනවා කවදාකවත් දන් දෙන්නේ. කවදාකවත් සීලයක් ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් බාහිර බර ගානක් මේකට ඇවිල්ලා ප්‍රතිඵල බලාපොරොත්තු ප්‍රතිඵල නැහැ. නැති වෙන්නේ හේතුව මොකද? විපස්සනා කරුවට අවශ්‍ය සංස්කෘතික පදනම නැහැ. ඒක නිසා මම යෝජනා කරන අයගොල්ලන් දැන් විපස්සනා හඳුල්ලා කියලා තියෙනවා සත්‍ය හඳුල්ලා දෙනවා දැන් අපි මේකේ පසුබිම සකස් කරමු දන් දීම සිල් රැකීම සංස්කෘතික ලක්ෂණ එසේ මංගෝ සාන්ත මම උප්පත්ති බෞද්ධේ අද 20 වෙනකම් කිසිම හැඟීමක් තිබුණේ නැහැ මට ඉස්ලාම කියලා දුන්නේ සති අපි ධර්මික ඊට පස්සේ මම දැන් විනයගරුක වෙලා. ඕගොල්ලෝ කියනවාද මන් දන්නේ මට හිතෙනවා එහෙම එකක් වෙලා තියෙනවා වගේ මට. ඒක කියන්න බෑ. මොනවද වෙලා තියෙන්නේ? ඊට පස්සේ කිව්වා නෑ ධම්මජී උඹලා ඇවිල්ලා තියෙන බෞද්ධ පරිසරයක ඒක වෙනවා. මොකද ඇමරිකාවේ භවනා කරන ඔක්කොට මේක වෙන්නේ නෑ හේතුව මේ දාන සීල නැතිකම නිසා කියලා. පස්සේ මට ආර්ටිකල් දෙක එවලා තිබුණා. ඒ මේ කරන්න ඕනේ නමුත් ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ කියන්නේ බොහොම සම්ප්‍රදාන ස්වාමීන් හැබැයි හරි විප්ලවීයයි. ඒ කියන්නේ සති සම්පජඤ්ඤ සූත්‍රයෙන් බණ කියලා තියෙනවා. සති සම්පජඤ්ඤයේ තියෙන මිනිහට විතරයි බයලජ්ජාව තියෙන්නේ. බයලජ්ජාතියට මිනියට විතරයි ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරය තියෙන එක තමයි සීල කියන්නේ. ඉතින් සති සම්පජඤ්ඤයෙන් තොරව එන බයලජ්ජාව ඉන්ද්‍රිය සංවරය හෝ සීලය නිවනට යොමු කරන එකක් නොවෙන්න ඉඩ තියෙනවා. අපි මොනිචාර කරන එකක් වෙන්න පුළුවන්. ඉතින් සති සම්පජඤ්ඤය පටන් අරගත්තොත් ඒක නිසා තමයි පොඩි ළමයින්ට මේ හතර පන්ති ළමයින්ගේ ඉඳලා මේ ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එක උගන්වන්නේ සතිය කියන්නේ නැහැ. නිකන් සාමාන්‍ය අමුතර ටෙක්නික් දානවා. transformation transformation of consciousness and transpersonal consciousness කියලා ප්‍රොජෙක්ට් දෙකක් යනවා. මේ දෙකේදීම භාවනා කරනකොට සතිය හතුන් හඳුනලා පස්සේ මේ මනස සංවිධානාත්මකව ගොඩනගෙන හැටි තර්ක මනසේ ඉඳලා సౌందර්ය මනසට හැරෙන හැටි. තර්ක මනසේ තියෙන කැලල කලන එක ඔක්කොරණ අකරන විශාල රටනක් නේ. సౌందර්ය මනසින් සියල්ල පිළිගන්න ගැතියි. ඇති දේ සියල්ල වශයෙන් පිළිගන්න ආරණ්ඩු නැහැ. මේන මේ වෙනස ඉස්සර හිටියෝක මේ natural selection කියලා එහෙම නැත්නම් ස්වභාවික වර්ණය කියලා. ඒ ස්වභාවික වර්ණයට වැඩිය බොහොම ලස්සනට mindfulness එක උගන්වන බව කරලා තියෙනවා. දැන් ඒකේ මේ project තුන හතරක විතර යනවා. හැබැයි මේක දැනටත් පේන්න තියෙන ප්‍රධානම කැපී පෙනෙන තොරතුරු තියෙන ඇමරිකාව විතරයි. ජර්මනිය තියෙනවා ජර්මනිය හැබැයි ඊට වැඩි ටිකක් ප්‍රායෝගික පැත්තට ගිහින් තියෙනවා. ඇමරිකාන අනිත් සුද්ධ වශයෙන් යනවා. මෙහෙන් ඇවිල්ලා තියෙනවා ආසියාකරේ මැලේසියාවට ඇවිල්ලා තියෙනවා. මුස්ලිම් රටක් වුණාට මැලේසියාවේ දැන් මුල් පැහැගෙන කරනවා. ඕස්ට්‍රේලියාවත් සෑහෙන දුරට අල්ලගෙන කරගෙන යනවා මේ ඕස්ට්‍රේලියානු පොලිස්ලාගේ. ඒ නිසා මේ බුද්ධහමට අලුත් අර්ථකථනයක් දීගෙන යනවා. මේ නිසා භික්ෂුන් වහන්සේට තිබුණු අධිකාරිය දැන් ගිහියට ගිහිලි කරා. සතියේ තියෙන තාක්කල් භික්ෂුන්ට අධිකාරිය පවත්තා. මම සන්තෝෂ වෙනවා අපේ මෙතන කාපාර ටිකක් ඉස්සරහ තියෙන එක මම ඇවිදිනකොට කවදාකවත් සංඥාවන්සලා නැහැ ඔක්කොම ගියෝ තමයි. ගියම 99%ක්ම වහන කරා. ඊට පොත් තියෙනවා ඒගොල්ලෝ ප්‍රශ්න කතා කරනවා ජීවිත ප්‍රශ්න විසඳ ගන්නවා নানা ප්‍රවිධින සත්‍ය වැඩ ගන්නවා. නමුත් ඒකේ අධිකාරී බලේ පවරගෙන ඉන්න සංඝයා තුළ බොහෝම අඩු මේ එහෙම නැත්තම් කොටින් කියනවනම් සත්‍යයට සම්පජාන්‍යයට වග කියන්න ඕනේ කියලා එතන බෞද්ධයෝ තුළ ඉතාම සුළු ප්‍රතිශතය භාවනා කරා. වැඩි හරියක් බෞද්ධ නෙවෙයි. ඒ නිසා අපි ඉපදිලා තියෙන යුගයේ හරියම පරිවර්තන යුගයක්. මේක ඉවර කරන්න ඉස්සෙල්ලා මට කියන්න පුළුවන්. අපේ පොඩි දරුවන්ට එහෙම නැත්නම් අපේ කිට්ටුවන්ට දෙන්න තියෙන වටිනාම දෑවැද්ද තමයි පුංචි කාලේ ඉඳලා පුළුවන් තරම් ඒ වර්තමාන මොහොතට එළඹෙන හැටි කියලා දෙන්න පුළුවන් නම් ඒ දරුවන්ට කරන ශිල්පයක් හරියි. අම්මට තාත්තට සලකයි. සාසනයට සලකයි. ඌත් ආයේ වහකාලේ මැරණ එකක් නෑ ඌත් මිනිහෙක් වෙයි. දැන් අපි කට්ටිය කරන්න හදන්නේ ටියුෂන් පන්ති ගෙනියලා ඩිග්‍රී අරන් දෙනවා, ඩිප්ලෝමා අරන් දෙනවා. ඒක අම්මට තාත්තට තුවක්කුව දිස් කරන අද ඉගෙන ගත්ත මිනිස්සුගේ ප්‍රධානම ප්‍රශ්න වෙලා තියෙන්නේ අම්මයි තාත්තත් එක්ක තියෙන වෛරය. ගුරුවරයෙක් එක්ක තියෙන වෛරය. කියාගන්න බැරි වුණාට මම දන්නවා අම්මලා තාත්තලා අද ගත කරන ජීවිතවල තියෙන වෙහෙස අපේ ලංකාවේ ටිකක් අඩුයි. කතා බතා කරලා වෙන් වෙනවා. පිටරට ගණ්ඩ දෙයක් නැහැ. හැම ඔක්කොම උසස් බොහොම මට්ටම් වල ඉන්නේ ලංකාවේ ගිය හැම කෙනාම දොස්තරලා හරි ඉංජිනේරු හරි තමයි. හොඳට ඒ කොල්ලෙකුට හරි කෙල්ලෙකුට හරි කතා කරලා බැලුවොත් එකම වෛරය අම්මත් එක්කයි තාත්තත් එක්කයි. මෙහි ආවා ජෝඩුවා ඒ දෙන්න භාවනා කරනවා. එක ගෑන් ළමයා ඉන්නේ. තාත්තා හරි ආදරේ. එනකොට ඒ ඒ ළමයාට මොකද්ද දැන තාත්තත් එක්ක තරහයි. ඉතින් තාත්තා අඬ ගන්න ගිහිල්ලා ෆැෂන් හවුස් ගිහිල්ලා කොහොම ඇඳුම් කරා. කොම්පියුටර් එකට ගිහිල්ලා කොම්පියුටර්. ඒකට ඒ දරුවා කියන මොන විදියෙන්වත් තාත්තත් එක්ක ගැලපෙන්නෙම නැහැ. ඉතින් අම්මට හරි කනගාටුයි. ඊට පස්සේ අම්මා කියලා තියෙනවා මේ දුව ඔයා නිසා ලොකු වෙලා ළමයි. තාත්තා හරියට කනගාටුමින් ඉන්නේ කියලා. ඉතින් කිනුට එක දකින්නකොට එන තරහව ලක්කන්න බෑ කියලා තාත්තා නිින්ද ගියාට පස්සේ තාත්තට වඳිනවා. නිින්ද ගියාට පස්සේ වඳිනවා කියලා. ඒකට තාත්තා ළඟ ඉඳලා ඇඬුවා. ඔයාව මට කියන්න එපායි. මං හිතුවේ දරුවා මෛත්‍රික ධම්මාන්තර වයින් ඉන්නේ කියලා. ඒත් අම්මකින් ඔයාලට මං කියන්නේ කොහොමද? ඒ දරුවට කරුණ කිව්වට පස්සේ මං කරුණ කිව්වට පස්සේ නිින්ද ගියාට පස්සේ කියලා ඇඳට වැන්දා. කොහෙන්ද එන්නේ නැහැ. මේ ශරීරය මං කිව්ව නිව්සීලන්ත ගියාට අලන්නේ මතුව පැහැදිලිව මතක් කරා. කාන්තපක්ෂයේ ඉස්සරහට එන වගකීම් බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න දරුවන්ගේ අවධානය ප්‍රධාන දැන් වෛර යන්නේ අම්මට. නැත්තම් තාත්තට. ඒ මොකද හේතුව මේ අර ඥානෙ දුන්නට ශිල්ප දුන්නට මේ සතිය නෑ. මේ වාජනේ පිරිසුදු නැති එකට අපි මේ බෙදන්නේ. ඒකට ප්‍රධාන හේතුව අම්මලා තාත්තලා දන්නේ සතිය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම කැන්බරා ගියාම මම හිතන ඕගොල්ලෝ හිටියා. අම්මලා තාත්තලා ඔක්කොමලා කියලා දවස් තුනේ එක දවසක් පොඩි ළමයි වෙනුවෙන් ගත කරමු කියලා. හොඳයි. ඉතින් අම්මලා තාත්තලා මට කියනවා පොඩි උන්ට බාහන කරන්න උගන්නන්න. මම ගොල්ලෝ උඹලා දන්නවද කියලා. ඒක ප්‍රශ්නයක් නෑ අපි ගොඩ වෙලා වගේ ඕගොල්ලන් උගන්නන්න. කියලා මම කොයි එක් එක් වැඩි ටික කතා කරන්න එපා. පුළුවන් නම් පොඩි එකෙක් කතා කරපන් මොනවද ඕනේ කරන්න කියලා. එතන හිටිය එක ගෑනු ළමෙක් මම ගියා මේ යන්නේ තාත්තත් හරි විප්ලවීය මිනිස්සෙක්. ඔයා මොනවද කියන්නේ අම්මලා තාත්තලා කියනවා ස්වාමීන් වහන්සේ අපි මොනවා කරුවත් අම්මලා තාත්තට බනි. අපි ගත කරන්නේ ඕස්ට්‍රේලියානු කාර්යොත් එක්ක. උන් කුඩු ගන්න. උන් බොනවා. උන් පාටියනවා. අපිව කරන්නේ නෑ ස්වාමීන් අපි මැරිලා හරි ගියොත් එන්න අම්මලා අපිව මරණ දඬුවම තියෙනවා. අපි පුදුම සටනක ඉඳගෙන මේ විදිහ කරන්නේ. කවදාකවත් අම්මලා තාත්තලගේ මේ අපි කරන දේ පිළිබඳ හැඟීමක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හදන්නේ තවත් අපි මේ විනය ගරුක කරන්ද ඒක නිසා අපේ අතර තියෙන මේ ગેප් එක මේ සම්බන්ධ කරන කතාවකට වෙනස් වෙන්නේ නැහැ. ඒ එන්නේ එන්නේ වැඩි වෙනවා කියන්නේ. නමුත් මේ මේ සතියට ගියා නම් අපිට පොඩි වේවා වැඩි මහල් වේවා අනික් කෙනාගේ මානසිකත්වයේ තේරුම් ගන්නවා කියන එක. අපි මේ සතියෙන් බහින්නේ මානව මනසටනේ. මේ ප්‍රශ්නේ ඉන්නේ. සංනිවේදනය වෙනවා ඒක හොඳට ලිස්ට් එකට තියෙනවා. දැන් ඇත්තට මම මම ගිය පාර කියලා මේකෙදී ටෝක් එකකට දෙන වෙලාවේදී ලන්ඩන් බුද්දිස්ට් විහාරේ. එතන මේිට වැඩි සෙනගේ හිටිය අය සුද්දෙක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ අපි දැන් මේ බුද්ධ ආගම ඔබ වහන්සලා ඉගෙන අවුරුදු 200ක් විතර වෙනවා. බටහිර ගිහිලා. දැන් ඔබ වහන්සලා අපි ළඟට ඇවිල්ලා අපේ මොනවද ඉගෙනගෙන යන්නේ ඊට පස්සේ මම ඕගොල්ලෝ ලස්සන වචන ටිකක් හොයාගෙන තියෙනවා දැන් මේ වචන විස්තර කරන්න. සතිය කියන එක විස්තර කරන්න සුද්ධ හොයාගෙන තියෙන වචන ටික. ඒ වගේම ඔය විපස්සනා ඥාන හරිය ලස්සනට මේ වචන ටික අපිට තේරෙනවා. ඉංග්‍රීසි දන්නවා ඊට පස්සේ අපේ සිංහල අයට අපිට ඒක කියලා දෙනකොට ඒගොල්ලෝ ඒකට අලුත්. ඔය ඥානකොණික හඳුනගේ සත්‍ය පුත්‍ර සිංහට දැම්මට පස්සේ ඒක කියවන කෙනාට සම්පූර්ණ අලුත් ක්‍රමයකට සත්‍ය ඉගෙන ගන්නවා. මම ඒ නිසා අපි හැමදාම ඇවිල්ලා සංනිවේදනය සම්බන්ධයෙන් අපිට කරන්න බෑ කියපු ගැඹුරු දේවල් ඕගොල්ලෝ සිංහල ලස්සන ඉංග්‍රීසි වචන දාලා තියෙනවා. ඒක අපි සිංහලට දාගත්තාම අපි ඒකට අලුත් අර්ථකථනයක් කරනවා. අනිතික ওই සුද්ධික් භාවනා කරනවා කිව්වනම් ඒකකින් අපේ කටට තන් වෙනවා. දැන් මෙහෙට හරි කුලියට හරි අපි කරන්නේ සුද්ධික් ගැන කියනවා. එතකොට ඔක්කොටම හරිම සතුටක් තියෙනවා. අම්මා සුද්ධ භාවනා. ඒ අපේ හිංගලයේ තියෙන පරාදීන ගතියක් ඒක. ඉතින් මොකද කරන්නේ? දැන් සුද්ධව දෙල් හරි නෑ රට දෙල් කිව්වොත්. අල හොඳේක රට අල. කොයි එකකට රට කැලලා දාලා තමයි අර ඉතින් මේ විපස්සනාවත් පිටරට ගිහිල්ලා යාවේ අපට. පිටරට ගිහිල්ලා ආපික සුද්ධ වෙලා බින්දී. සුද්ධ ළඟට ගිහිල්ලා සුද්ධ වෙලා ආපුවාම ඒකයි මම කියන්නේ මේක මේ ඉංග්‍රීසියෙන් කියනවා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට හරි කෙටියෙන් අල්ලා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි මම අවධානය කරලා කියනවා බුද්ධ ධර්මයේ පාදම විතරයි සුත්තගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඉහළට යනකොට පාලි ඉගෙන ගන්න ඕනේ. ඉහළට සිංහලට එන්න ඕනේ. ලංකාවටත් එන්න වෙනවා. භාෂා ඉහළට ඉහළට යනකොට එන්න වෙනවා. පදනම පොට්ලමෙන්ට් උගන්න හරිය පුදුම ලස්සනට මේ sannivedana වෙන ඉංග්‍රීසි භාෂාව. එනිසා මේ මං ගියා මේ ඩෙරික් පන්සලේ, යුරෝප් පන්සලේ ඒ හම්තු ගියාට පස්සේ අපි සත්‍යින්ට හම්තු. ඒ ශාන්ති කියනවා මේ ඕස්ට්‍රේලියානු এডুকেෂන් මිනිස්ට්‍රි කෙනෙක් ඇවිල්ලා කිව්වලු අපි භාෂාවක් විදිහට බුද්ධ ආගම මෙල්බන් වලට දාන්න කැමති ඉන්ස්ට්‍රක්ටර්ස් ලා කියලා. බැරිද මේකට වැඩ පිළිවෙලක් හදන්න කියලා. කියනවා දැන්න කියලා අවුරුදු 4ක් වෙනවලු අපේ හම්තුන්ගේ කිසිම කණුද එකතුවක්වත් වැඩ පිළිවෙලක් කරන්නේ නැතුව. මහායන කට්ටියට කියපු ගමන් සංවිධානය කළා අවුරුද්දක් ඇතුළත සිලබස් එකක් හදලා දීලා කරගෙන යනවා. ජර්මනිය දැනට විශ්වවිද්‍යාලය කරලා තියෙනවා ඉන්ස්ට්‍රක්ටර්ස් හදාගන්න. මොකද ඒගොල්ලෝ දන්නවා මේක දෙන්න ඕන කියලා පොඩියක්. නමුත් ඒගොල්ලන්ට නැහැ. අපි තියෙන දායකසල ගුරුවරු මේ ඉන්නවා. නමුත් තම කලාතුරකින් තමයි මේ සතිය කියන මාතෘකාවට යොමු කරවන්නේ. ඉතින් ඒක මේ එහෙන් මෙහෙට ආදර්ශ ගන්න ඕනේ මෙහෙන් ඒට ආදර්ශ ගන්න ඕනේ. මේ අතර sannivedana යන්න ඕනේ. ඒක බොහොම කල් ගන්න වැඩ. ඒකම 100 100ක් වෙන්නේ නැහැ කවදාකවත්. කොහොමද කසුළුතරේ තමයි ඔක් කරන්නේ. නැත්නම් ඒ නිසා කවුරු හරි විනාඩි 5ක් හරි භාවනා කරනවා නම් Tamange භාවනා හරි වැරදි බව ඉඳගෙන ඉන්න එකේ ශක්තිය මනින්න බා මේ භාවනා කරන එක පවා වටිනවා. ඉඳගෙන ඉන්න එක පවා වටිනවා. මොකද මේ මේ විදිහට දැඟලුවේ නැත්නම් කවදාකවත් මේක හරියන්නේ නැහැ. දැඟලන ඔක්කොටම හරියන්නේ නැහැ. හරි ගියොත් ඒක Tamange වාසියක් නෙමෙයි සාසනෙට වාසියක්. යාගේ නිකුත්න තරංග පවා නිවන සනසන නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. මේ සතිය වැඩිීමේ වැඩපිළිවෙලට ආගම තමයි. නමුත් පුළුවන් තරම් ප්‍රමුඛ ස්ථානයක් දීලා අනිකුත් ධර්ම ටික අරගෙන යන්න යාට ඉඩ ඇරලා මූල ස්ථානයේ දෙන එක තමයි කරන්නේ. වෙස්ට් එකේ නිසා ගන්න දෙයක් තියෙනවා. නමුත් අර කිව්වා වගේ මූලාරම්භයට තමයි ගන්න ඕනේ. ගැඹුරට යනකොට pāli භාෂාව අවශ්‍ය කරනවා. අපේ සංස්කෘතික ලක්ෂණ අවශ්‍ය කරනවා. ස්වාමීන් වහන්සේ සතියයි යෝනිසෝ මනස්කාරය ඉදිරියට කියන්නේ දෙලීම දිලක්ෂණය අවබෝධ කරගන්න. පැහැදිලිවම මේ අපි කතා කරපේ මානසිකාරය කියන එකට යෝනිසෝ කියලා දැම්මයි දැම්ම එකට මම සතුටු වෙනවා යෝනිසෝ මානසිකාරය තමයි සත්‍යයෙන් පනරිජා ගන්න දේ යෝනිසෝ මානසිකාරය කියන්නේ පත මානසිකාරය උපාය මානසිකාරය කියලා කියනවා ඒ කියන්නේ වැඩක් කරන්න ඕනකොට ඒකට උපාය පාදලා දෙනවා අපි ළඟ උපාය නැතිකම නෙවෙයි තියෙන්නේ අපිට අර කොරස් කටේවත් අත දාගන්න බැරිකම තියෙන කලබලේ යෝනිසෝ මානසිකාරය කියනවා ඒ ගාවට කළ යුතු දේ හොඳට තේරුම් කරලා දෙනවා. එතකොට මේ මනුස්සයාට ඇත්තටම කියනවා නම් මේ ලක්ෂණ අවබෝධ කරනවා කියන එක මේ අලුතෙන් එන එකක් නෙවෙයි අප ළඟ තියෙන එකක්. අපි කරන්නේ මායා කරලා මේ අනිත්‍යතාවය මකන්න නිත්‍ය සංඥාවෙන් වහගෙන ඉන්න එකයි අපිට වෙලා තියෙන්නේ. මෙච්චර දුක මේ ගොජ දමමින් කියෙද්දී අපි මේකේ සුඛයක් බලන්න සුභයක් බලන්න මොකද්ද විකාරයක් කරනවා. මෙච්චර අනාත්ම බව ප්‍රකාශ කරන හතරමහා ධාතුන් ඉඳද්දී අපි ඒව ගොනු කරලා පැත්තක තියලා ආත්ම සංඥාවක් ඇති කරන්න හදනවා. යෝනිසෝ අධිකාරණ ෂෝට් කට් එක වැඩි කියලා වලක්වන්න බැරි විදියට මතුවෙන්නේ අනිත්‍යව තමයි. දුකම තමයි. අනාත්මම තමයි. ඒක මේ මේ පිටින් එන එකක් නෙමෙයි. ඒ නිසා යෝනිසෝ මනස්කාරය ඇති කරගන්න පුළුවන් නම් ඉතින් ඊට පස්සේ සතිය තමයි ඒකට ආසන කරනවා. ඊට පස්සේ ඉතින් අරගෙන යනවා. ඒ නිසා ඒක ලක්ෂණ ආපොදු කිරි මෙච්චරම අරු නෑ. ඒ නිසා ඔය බාහ්‍ය දාර්ශනිකය වගේ සෝපාක වගේ කට්ටියට බුදුජානසී මහා ලොකු දේවල් කෙරුවේ නෑ අර ධර්මතා ටික පෙළගස්සලා දුන්නා දුන්න ගමන් නැත්නම් ප්‍රශ්නේ වෙන මොකද්ද පැත්තක් මට පේන්න තියෙනවා නැගුණේ නෑ හරියට ප්‍රශ්නේ මම දන්නේ ස්වාමීන් වහන්සේ කියවපු දේ ඒක නම් බැලුවේ ඉතින් කරගන්න කරන්න පුළුවන්ද කියලා නැවතත් ඒ කියවපු දෙ කියවන්න ආයතන ඒ ඉන්නේ යොන්සෝ මානසිකාරයේ කෙලින්ම විලක්ෂණ අවබෝධ කරගන්න පුළුවන් අපි දන්නේ සීල සමාධි ප්‍රඥා යොකෝ කියවෙන්නේ ඒතරම සීල සමාධි ප්‍රඥා හරහා මල් මාලික නූල වගේ දුවන්නේ යෝනිසමස්කාරය තමයි. යෝනිසමස්කාරය ඇමෙනින මල් තමයි සීලය, සමාධිය, ප්‍රඥා. මැදින් දුවන තේමාව යෝනිසමස්කාරය තමයි. භතමනසකාරය, උපායමනසකාරය. එසා යෝනිසමස්කාරය කියලා කියන්නේ කිසිම ආගමක කතා කරන්නේ නැති සරුවචනාංශේ විතරක්ම කතා කරපු උපාය ක්‍රමයක්. එනිසා දරුවචනස හරීම රැඩිකල් වාදී හරීම විප්ලවීය දේවල් කතා කරලා තියෙනවා ආගමකුත් කතා කරලා තියෙනවා ක්‍රමයක් තියෙනවා නමුත් දන්න කෙනාට ෂෝට් කට් එක මෙල්ලලා දීලා තියෙනවා මේ ඔක්කොම කළ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ දෘෂ්ටි හරිගසගෙන දිට්ඨි චතුරෝ ගම්ම සීලවා දසනේන සම්පන්න යොන්සමනසිකාරයෙන් ඔක්කොම විනිවිදගෙන යනවා ඒකලිය සුද්ධක සෝනස දරන්නේ සීල සමාධි වටන මොනවද කියන්නේ ඒ වගේම මුකුණත් අර සෝමාස්කාරය වුණා. සීල සමාධි ප්‍රඥාව ගැන. දැන් නැති වුණාට ඉලක්කනේ ඒගොල්ලන්ට පැහැදිලි වෙනවා. ඒක නම් පැහැදිලිනා කියලා මම ප්‍රකාශ කරනවා. නමුත් මේ වෙස්ට් එකේ දැන තියෙන බුද්ධ ආගමට වෙස්ට් එක බණින්නේ ඇමරිකන් බුද්ධ ආගමට ඇමරිකන් කාර්යය බණින්නේ බිස්නස් බුද්දිසම් කියලා. ඒක බුද්ධ ආගම බුද්ධ ආගම වෙනද ව්‍යාපාරයක් කරගන්න. මේ හීලින් වලටයි මේ කියෝරින් වලටයි දාගෙන ප්‍රිවෙන්ෂන් වලට යන්නේ නැහැ ඒක පිළිබඳව ඔය ප්‍රොෆෙසර් පද්මසිංහගේ පොතේ පෙරවදන ලියපු හොලන්ඩ් කෙනෙක් කියලා තිබුණා දැන් ඇති මේ නැටුවා දැන් කියලා දෙන්න ඕනේ මේ සතිය නැත්නම් යෝනිසමස්කාරයේ යොමු කොතෙන්ද තියෙන්නේ කියලා. නිවන කියන එක අඳුරලා දෙන්න කල් ලැබිලා තියෙනවා වෙස්ට් එක මේක හදලා තියෙන්නේ එෆිෂන්සිස් වැඩි කරගන්න. එතකොට නම් අර සීලේ ගැනෙන්නේ නැහැ. නමුත් තේරවාද වගේ පදනමක ඉඳගෙන සතියේ තියෙන නැත්නම් පසුබිමට සාපේක්ෂව සතිය වටිනාකම යෝචමංස්කාරය වටනකම අතර බන්ත ගුණරත්න වගේ කට්ටියට විතරයි කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ තියෙනනේ පරමයි. සම්ප්‍රදාය තියෙනවනේ. පෙනී හිටිනවා තේරවාද නායකයෙක් විදියට. ඊට පස්සේ භාවනා කරන ටික විතර නෙවෙයි පැවිදි ජීවිතයක් ගත කරන්නත් ඕනේ. එසකොට ඒකෙන් නිකුත් වෙන ශක්තිය සාමාන්‍ය ගුරු මේ නිහිය කියලා දෙනවා වගේ නෙවෙයි. ඉතින් ඒකට ඇත්තට මේ බුද්ධ ආගමට ඒ අවශ්‍ය කරන පසුබිම ගොනුව දෙන්න තරම් ගුරුවරු දැන් හරි අඩුයි. නමුත් වෙස්ට් එකට ගිය කට්ටිය තමයි හොඳට මේ ළමගේ හැකියාවන් හොඳට දියුණු කරගෙන sannivedane හදාගෙන මේ මේ පොලිෂලාති. දෙන්සා වෙස්ට් එකේදී කියනකොට කියන්නෙම කරන්න පුළුවන් පැත්ත මිසක නොකරන පැත්ත නෙමෙයි. බැරි පැත්ත කියන්නේ. කෙටි මාර්ග කියලා දෙනවා. ඒක ඇත්තට ආශ්‍යා කරේ ඉඳලා අපිට බලනකොට ඇස්සරවන සුළුයි. කොහොමද මේක වෙන්නේ මේ මේ මේ වගේ කෙටි මාර්ග තියනවා නේද කියලා මොකද මේ අදත්ම ටීම් එකක් කරලා තුනයි ගියපාර ජර්මන් ගිය වෙලාවේදී හම්බෙච්ච මිනිස්සේ මේ කවුරු හරි ගුරුවරයෙක් මට රෙකමන්ඩ් කරන්න සාංශ අහන්න දැනගන්න කවුරුවක්වත් නැහැ මේ පැත්තේ කොහොමද සම්බන්ධකම් පවත්න්නේ කියලා. ඉතින් ගියාම මම ගියපාර පර්ත් ගිය වෙලාවේදී මෙහෙම ඉඳලා ගියා මේ අර ආම්සෝගේ නම මට වදක නැහැ කිට්ටු සාම්සෝගේ වේදානන්ද. ඒ ආම්සු බණාල කියන ස්වාමීන් වහන්සේ ඔක්කොම උදාහරණයට සමාන්තර කොහොද වෙන පාරක් කියලා දෙන මිසක මේ වගේ හරියට මාතෘකාවට කතා කරන්නේ නැහැ. බණකදී කියවෙන්නේ නැහැ. මේ භාවනා කරනකොට ලෙඩ සනීප වෙන හැටි, දැනුම වැඩෙන හැටි, අනම්ම සම්බන්ධකාරී කරන හැටි ගැන කතා කරන මිසක නිවනට යොමු කරලා කියවෙන්නේ නැහැ. මේ මොකද ඇත්තට කියනවා මුල් පාඩම් වල කියව කියලා දෙන්න තමයි ඒකට ගොඩක් පුහුණුවක් අවශ්‍යයි. පිටිකේ තාම මේ පතනම නැහැ. ස්වාමීන් වහන්සේ ඒකට ප්‍රශ්නයක් තියෙනවා අනත් සංඥාව. අල්ලන්න බෑ. ඒ ගන්නේ අපේ ළඟම ඉංග්‍රීසි මීඩියම් එකකින් කරන ධර්ම ක්ලාසස් වල ඉන්නේ ඉංග්‍රීසි අය ලස්සනට සමාධිය වඩලා ලස්සනට ඥානවලට යනවා. ප්‍රීති සුඛේ නයි. මේ කියන්න බැරි තරම් සුවයක් විඳිනවා. හැබැයි විපස්සනා පටන් ගන්න අනත් සංඥාව ගන්න. අනිත්‍ය දකිනවා. දුකත් උරාසුරට පිළිගන්නවා. අනත්යකට ආවම නේද වෙනවා. How can that be? විඥානයේ අනත්තාවය අල්ලන්නේ කර්මේ සහ කර්මඵලයත් අල්ලන්නේ. ඒ කළ කළ දෙයමයි ඵලඵල දෙන්නේ කියන එක අල්ලන්නත් තමයි වෙනවා. ඒ නිසා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය ඉඳලා තියෙන සම්මාදිට්ඨි කීපෙකදී ඒගොල්ලෝ බලලා තියෙන්නේ අවුරුදු 2000 ගාණක්ම දේවවාදයකට යට කරලා අනිවාර්යයෙන්ම සියල්ලටම මුල් වෙච්ච නවකර දෙවියන් වහන්සේගේ පදනමෙන් ආවට පස්සේ ඒකට අභියෝග කරන වැඩකට යනවයි කියලා කියන්නේ හෙරටික් තමයි. ඒක ඒගොල්ලන්ට මේ ෆෝබියා එකක් තියෙනවා නැත්නම් ඇලර්ජික් එකක් තියෙනවා. කල්පනා කරන්න අමාරුයි. ඒක නිසා අපිට ගිහිල්ලා කතා කරනකොට අපේ කියන පදනමෙන් කතා කරුවට ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ හැබැයි වෙන පැත්තකින් ඒක කියලා දෙන්න පුළුවන්. වෙන පැත්තකින් මේ පර්සනිෆයි කරලා කිව්වොත් කියලා අල්ලදැයි. පර්සනිෆයි කළා කියලා කිව්වොත් දෙතයි. මොකද අඳුල්ලා දීලා තියෙනවා සතර බලධාරී දෙවියන්ාංශ කියලා කියන්නේ පණ ඇති දෙවි කෙනෙක් කියලා අඳුල්ලා දීලා තියෙනවා. යන්නේ ඒ ඒකට ඒක ටැකල් කරන්න හුඟා කියවලක විශ්වාසය දිනා ගන්න. හැබැයි දැන් ක්වොන්ටම් ෆිසික්ස් වගේ හැම තියෙන ප්‍රමුඛස්ථානය අනුව ඒත් වැඩිද කරන්නේ. නෑ ඒක තමයි ග්‍රැන්ලින් තරන්ත මහත්තයාම දැන් ඒට වෙලා ඉඳගෙන පොතක් ලියලා තියෙනවා. එයා පෙන්නලා දීලා තියෙනවා ක්වොන්ටම් ෆිසික්ස් වලින් ඒක තමයි කඳු පොඩ දිලිව්වේ මේ පුනරුත්පත්ති ඔප්පු කරන්න හැටි. මෙතන නැතිලා අතරේ මතුවෙන එක ක්වොන්ටම් ෆිසිකලි බාර අරන් තියෙනවා. ඔය නන් ලෝකල් ෆිනොමිනා කියන එක විද්‍යාඥයන් තියෙන ඉහළම අන්තිම දක්ෂම විද්‍යාඥයා විතරයි දන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලිවම කතා කරලා කියනවා. අපි තේරුම් ගන්න තියෙනවා මේ කර්මාන රූප මෙතෙන් නැතිලා අතනේ පහළ වෙන එක. ඒකෙන් ඇවිල්ලා තියෙනවා දැන් තියෙන පොත් තුනක්. එකක් තමයි physics of the soul. ආත්මයේ ස්වභාවය පෙන්වන එක physics of the unknown. physics of the dark energy කියලා ඒ විස්තර කරන්න බැරි මිස්ටික්ස් සම්පූර්ණ গুপ্তයි කියපු දේවල් තන්නේ කර ෆිසික්ස් වලින් පෙන්නලා දීලා කියන ශූන්‍යය කියන එකේ වටිනාකම බුදුහාමුදුරු කියපු මේ ශූන්‍යතාවාදය බොහෝම ලස්සනට ඔප්පු කරලා තියෙනවා. හැබැයි මම තාම දැකලා නැහැ එකම බෞද්ධෙක්වත් ලියලා තියෙන ඔක්කොම වෙස්ට් එකේ එදා එනකොට කමල් මහත්තයා මට පොතක් ගෙනත් දුන්නා මේ ලංකාවේ එක්කෙනෙක් කියපු එකක්. ක්වොන්ටම් ෆිසික්ස් ගැන අල්ලලා ලියපු එකක්. අය එංගලන්තේ ලියලා ඉන්න කවුරුහරි ප්‍රසිද්ධ මහත්ෙක් පොතක් ලියලා තිබුණා මේ එයා සයන්ටිස්ට් කෙනෙක් බුද්ධාගම පැත්තෙන්. ඉතින් මං කිව්වා ප්‍රොෆෙසර් පද්මචිත්‍රින් ලෝක සම්බන්ධයි. එයා ඒ ටීම් එකත් එක්ක සම්බන්ධයි. මට මං හිතුවේ අපේ කටුකුරුනේ ඥානන්ත සෝංශ වගේ කෙනෙක් හිතෙන්ද පෙරක දොසකමට බැස්සනා ආයේ මොකුත් නැහැ. ඉතින් කරකෝල අර ඊළ මහ යෝධයා චක්‍රවල කරකවල ගැහුවනේ මහ මුහුදට දෙකට දෙපා වෙලා 20000ක් වෙන ගණන් මුහුද දෙපා වෙලා තියෙන්නේ. ඒ වගේ කරයි කියලා. මට ඉස්සෙල්ලා කියනකොට බැන්නා උකට. දුවේ එක එක සංගරපොත් කියවල මට කියන්නේ බෑ කියලා. මේ ළඟදී ආටිකල් එකක් ලියලා තිබුණා මාප මහත්තයා ගිහිල්ලා තියලා තිබුණා ක්වොන්ටම් ෆිසික්ස් ගැන. ඒකේ කියලා තිබුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක දැන් නවීන විද්‍යාවෙන් එහෙම මෙහෙම එලිපෙවි එලිපි වෙනවා කියලා. ඒක මේ ඒක ඉස්ලාමගේ අල්ලගත්ත අයින්ස්ටයින් මේ කියලා තිනවා මේකම හොයාන වෙයි. ක්වොන්ටම් ගැන ඉස්ලාම අඩිය තියලා ඒ වාද විස්තර කරන ගමන් අනේ මේක මම හොයාගත්තේ නැත්තම් හොඳයි කියලා. මොකද මිනිහටවත් දාගන්න බෑ. පිළිගන්න බෑ යා හොයාගත්ත සත්‍යය. මොකද යා හොයාගෙන තියෙන දේ නැතිවෙයි කියන එකනේ. ඊට පස්සේ ඔය ග්‍රැනිල් මහත්තයා තමයි කරුණු ඒකට දක්වලා තිබුණේ ක්වොන්ටම් ෆිසික්ස් ඥානන්ද සාංශික ආටිකල් එකේ ඥානන්ද සාංශික කියන තිබුණා ක්වොන්ටම් ෆිසික්ස් ගැන දන්න টপ ක්ලාස් කට්ටිය කියනවා නිකන් ප්‍රකාශය යම් කිසි කෙනෙක් කියනවා ක්වොන්ටම් ගැන දන්නවා කියලා ඒ නොදන්න කෙනෙක් කියනවා. එච්චරම සංඛේ ඒ තරම විද්‍යාව සහ මේ මේ මොනවාද গুপ্ত දෙක අතර බ්‍රිජ් බ්‍රිජ් එකක් ඇවිල්ලා තියෙනවා. Dark matter dark energy. පැහැදිලිවම දැන් කතා කරනවා. පැහැදිලිවම මේ ශූන්‍යතාව කතා කරන හැබැයි අපි තේරවාදී පොඩ්ඩක් පස්සේ මහායානේ අනිරෝග ස්ට්‍රෙස් කරනවා. මහායාන බුද්ධාගම හරි ලස්සන ශූන්‍යතාවාදී කතා කරනවා. ඒක අපෙන් හැලිලා. ලංකාවේ දැනට ඉන්නේ කටුකුරුන්දේ විතරයි. කටුකුරුන්දේ සාමාන්‍යයෙන් ඒකමයි concept and reality පොතේ ලස්සනට බෙන්ලා දුන්නේ මහායාන බුද්ධාගම පොතේ අරගෙන ශූන්‍යතාව කොටස. අපේ ලොකු සාමාන්‍යයෙන් තවම සංස්කෘත දන්නේ හින්දා. ඒකෙන් ගැප් එක වහගත්තා. නමුත් අපේ තේරවාදයේදී මේ ශූන්‍යතාවපතර ගියාට පස්සේ මොකද අපේ අටුවාව කොහොමඩක්වත් ආත්මවාදී. අටුවාවේ තියෙන්නේ පක්ෂග්‍රාහීත්වය. ඒ මොකද මේ මේ මේ මේ මොකද්ද මේ බ්‍රාහ්මණ ආගමත් එක්ක ගැටුමින් ආපු රියැක්ෂන් එකක් තියෙනවා. Hindu කට්ටියට මේ මේ මොකද්ද මහායාන බුද්ධාන් බ්‍රාහ්මණත් එක්ක ගැටුමක් තිබුණේ නැහැ. ඒක නිසා මේ නෑ අපේ ඒක අනවශ්‍ය විදිහට අනාත්මව පෝරන්න හදනවා තේරවාදී. ඒ වුණාට මහායානික නෑ මහායානික මධ්‍යම කාර්කාවේ හරි ලස්සන ආත්ම අනාත්ම දෙක මැද තියලා මේක කාණ්ඩු කරන දෙයක් නෑ මේක ශූන්‍යයක් තියෙන කියන එක සාකච්ඡා කරනවා ඉතින් ඒක තමයි ඇත්තටම වෙස්ට් එකේ දැනට ඔප්පු කරන්න හදන්නේ පොත් තුන් දෙනෙක් විතරේ පොත් ලියලා තිනවා ඒ බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒ ශූන්‍යතාවයේ ෆිසික්ස් වලින් ඔප්පු කරලා ඉතින් එතකොට අර අනාත්ම පිළිබඳ තියෙන අර මේ හුබස් බය වෙස්ට් එකෙන් ටික ටික ටික ටික අයින් වෙනවා මේ හරි අමාරුයි ඒගොල්ලන්ට ඒක දිරව ගන්න එක්ක කීසි කොච්චර දෝ අපරාත්ම ගැන අන්දිවා කිව්වා. එයාට අදාහ ගන්නවා. ජෝන් මන්ස් කියලා මිනිස්සෙක් ඔය නිව්සීලන්ත වලත් කියනවා. එයා තාම දෙයියෝ තාම. එයා තාම පිළි ගන්න ආත්මවාදී නෑ. ඒලවා ඉස්සරහ කාපයක් කරාට ට්‍රාන්ස් එකට ගිහිල්ලා ගිය ආත්ම විස්තර කියනවා. ඒ නිසා ප්‍රොජෙක්ට්ස් ගානක් යනවා මේ දවස්වල. ඒව සම්බන්ධීකරණය කරන්න කොච්චර කල් යනවද කියන්න දන්නේ. නමුත් ඒ ඔක්කොටම සතිය බොහෝම ලස්සනට අර පැත්තෙන් මේ පැත්තේ සමෝසේ ගැටුමක් ඇති වෙනකොට සම්බන්ධ කරගන්න.